බලාගන්න පුළුවන් කවුරු මොන බාධා දැම්මත් ඓතිහාසික රැලියක් වේවි නුවර රැළිය ඒට රොද බැඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පළාත් සභා පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා මහජන නියෝගිතයන් වේදිකාවට නගින හැටි ඔබට බලාගන්න පුළුවන්